හොඳයි පින්වත්නි අද දවසේත් මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ Tamanගේ කමඨහන් මුල් කරගෙන යම්සේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අශ්විනී මහත්මියගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න ඔව් ස්වාමීන් වහන්සේ මම පහුගිය දවස්වල මෛත්‍රී භාවනාව වැඩුවා. දැන් බුදුගුණ භාවනාවක් කරනවා. මෛත්‍රී භාවනාව උදේට පැයක් කරනවා, හවසට පැයක් කරනවා වගේ මෛත්‍රී භාවනාව වැඩුවා. ඔව්. ඒකේ ස්වාමීන් වහන්සේ ඒක කරනකොට ඔළුවකෙක් කොම නැත්තකම නැතිලා ගියා වගේ අවස්ථාවකුත් ආවා. කොහොම හරි දැන් ඔළුවකෙක් කොම ගොඩාක් අඩුයි. ඒක නිකන් මතක් වෙන්න තරමටම අඩුයි. ඒ වගේම ස්වාමීන් සර් මට සතුටක් දැනෙනවා හැබැයි හේතුවක් නැහැ. ආ ඒකට කමක් නැහැ. සතුටක් දැනෙන සතුටක් නේ දැනෙන්නේ. ඉතින් ඒක ඉන්නේ කියලා තේරෙනවා හැබැයි හේතුවක් හෙව්වට මේ රෝලු මට්ටකෙම හොවෙන්නේ හේතුවක්. හරි හරි හේතුවක් අවශ්‍ය නැහැ. සතුටට හේතුවක් අවශ්‍ය නැහැ. සතුටින් ඉන්නයි තියෙන්නේ. අර ඔබ හන්සේ මට කිව්වා පහුගිය කාලෙම මේ සප්තින් භාවනා කරන්න කියලා. ඉතින් මට ඒක කරන්න බැරි වුණා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනාවයි බුදුන භාවනාවයි ඔබ හන්සේ මට වඩන්න කියලා දැන් ගොඩාක් කාල දැන් මාස ගාණක් වෙනවා. මේ ඔබ හන්සේ ඒ කිව්ව අවවාද මම ඔබ හන්සේගේ මේ වැඩ ප්‍රධාන වලට සම්බන්ධ වෙනකොට ඒ රෙකෝඩින් එක මම කරන වැඩි නැවත ප්ලේ කරලා ඒක ලියා ගන්නවා පොතක. ඉතින් මේ මම නැවත රෙකෝඩින් අහන්නේ අර පොත තමයි බලන්නේ අවවාද ටික. ඉතින් මේ වරින් වර පොත පෙරලා බලනකොට මම දැක්ක කලින් කියලා තියෙනවා සමත භාවනාව කියන්නේ මේ මෛත්‍රී භාවනාවයි මේ බුදුගුණ භාවනාවයි වඩන්න කියලා. ඉතින් ඒකින් තමයි කළේ. ඉතින් ඔබ වහන්සේ කියන අවවාද මම කවදා හරි කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. <laughs> හොඳයි හොඳයි. කරන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මම අවුරුදු 14කදී භාවනා කරනකොට ඒ භාවනා මධ්‍යස්ථානයේ ඒ මට එක අවස්ථාවක හෙම්පිරිස්සාවක් හැදුනා. පස්සේ මම ඒ කමඨාන් දෙක ස්වාමීන් වහන්සේට කිව්වා මට භාවනා කරන්න ටිකක් කරදර වුණා මේ අසනීපතක් තියෙනවා. ඒ ගමන උන්වහන්සේ ඔයාගේ හිත තුරලයි කියලා ඉවරලා මට කිව්වා මේ සිත් මේ මේ හදවත කියන තැනට අවධානය යොමු කරලා දුර්වලයි කියලා භාවනා කරන්න කිව්ව පිට කරා. ඉතින් එතකොට මට අවුරුදු 14යි. මම ඉතින් මේ ඔක මොකුත් දන්නේ නැහැ හොඳ නරක. මට අකමැත්තකුත් ඇති වුණා භාවනා. උනාට ගුරුවරයාගේ මේ අවවාද පිළිගන්න ඕන හින්දා අර උරුලි මාල වගේ මම මේ භාවනාව කළා පිට දුර්වලයි කියලා. ඊට පස්සේ ඒ දුර්වලයි කියලා මේ භාවනා කරපු එක ස්වාමීන් වහන්සේ බලපාල වෙන්නේ නැති අම්මිතා තියෙනේටි මා ළඟින්ම ඉන්නේ. ඒ දෙන්න කියනවා මට හරි දුර්වල හිතක්ලු තියෙන්නේ. මම පුත් එයාලා ජීවිතේට දැකලා මම වගේ දුර්වල හිතක් තියෙන කෙනෙක්. ඉතින් මේ ඔබ වහන්සේ කියන්නේ මේ ඒ වගේ ඒ වගේ කමතහනුත් ලැබුණා මට. ඒ වුණාට ඔබ වහන්සේ කියන්නේ මට කොහොම හරි දියුණුවක් කරලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම. දැන් ඔය දියුණුවලා තියෙන්නේ දැන් සතුටින් ඉන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් මම කලින් අහනකොට උන්වහන්සේ කිව්වා අවවාද තුනක් ඒ තමයි විවාහ වෙන්න එපා, රැකියාවක් කරන්න එපා, භාවනා කරනවා කියලා කියන්න එපා කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම ඕක මේ විදිහටම දැන් කරනවා. එතකොට මේ අම්මී තාත්තිගෙන් බේරෙන්න බෑ මේ ජොබ් එකක් කරන්න, ටීච් කරන්න කියලා. ඉතින් මට හිතුණා ඇත්තටම භාවනා කරන්න තියෙන කාලය අඩු වෙන ගතියක් තේරුණා ජොබ් එකක් කරනකොට. ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේ මම ටික කාලයකට ජොබ් එකක් කළාට කමක් නැහැ. ඔව් මමත් හිතනවා ඒක වරදක් නෑ කියලා. මොකද ඒ කියන්නේ අපිට පොඩි කටයුත්තක් පැවරලා තියෙන එකත් හොඳයි. නැත්නම් නිකන් අර මේ නිකන් ඔහේ ඉබාගාත යන ගතියක් තියෙනවනේ වෙලා ඕන්ට වඩා වැඩි වුණාමත් අපේ හිත පෙළඹෙනවා නිකන් ඔහේ කාලේ නාස්ති කරන්න. හැබැයි යම්සි වගකීමක් තියෙනකොට පුංචි වැඩක් පැවරලා තියෙනකොට තමන්ගෙනුත් යම්සි වැඩක් සිද්ධ වෙනවා අනුන්ට කියලා එහෙම හැඟෙනකොට පොඩි වගකීමක් තියෙනකොට අපේ ජීවිතේ ටිකක් අර සංවිධානාත්මක ගතියකට පෙරලෙනවා. නැත්තම් අර මොකාක්වත් නැතුව ඔහේ ඉන්න ගත්තාම මේ ඒ තරම්ම සාර්ථක නැහැ. ඒ නිසා මටත් හිතෙනවා නිකන් මේ ලොකු බරක් කරගන්න නැතිව මේ ඔය වගේ දෙයකට යෙදෙන්න කමක් නැහැ. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් මට ඔබ වහන්සේ කියන්නේ ඩිටර්මිනේෂන් එකක් ඇති කරගන්නේ කොහොමද ස්වාමීන් ඔව් ඒක කමක් නැහැ මේක අපේ එක එක්කෙනා මත තීරණය වෙනවා. Tamanට නිකන් උදේ නැගිට්ටට පස්සේ නිකන් හිතන්න දැන් අපි බුදුන් වහන්සේලා වගේ දෙයක් කළා මෙහෙම අද දවසත් බුදුලා මෙන්න මේ විදිහට කටයුතු කරන්න ලැබේවා කියලා එහෙම අදිෂ්ඨානයක් ඇති කරගන්න. එතකොට අර දවසට පොඩි එල්ලයක් එනවනේ. හිත තුල හොඳට නිකන් ඉලක්කයක් අදිෂ්ඨානයක් පහළ වුණාම දවස සාර්ථක කරගන්න පුළුවන් දවස දවස තුල පැන නගින යම් යම් අපි කියමු අභියෝගශීලී තැන්වලදී අර අදිෂ්ඨානය මතක් වෙනවා. මා අද උදේ මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් ඇති කරගත්තා මේ විදිහේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ මම පොරොන්දු වුණා. තේන්නම් මෙන්න මේ බාධාව මට මැඩ ගන්න පුළුවන් කියලා. එතකොට අර පොඩි චිත්ත ශක්තියක් ගොඩනගෙනවා එහෙම දෙයක් කරනවා. ස්වාමීන් වහන්සේ තවදුරටත් මම මේ මෛත්‍රී භාවනාවේ බුදුන උපනාවයි කරන්න තියෙනවා වගේ. මම හිතනවා වරදක් නැහැ. මොකද ඒකෙන් කිසිම වරදක් වෙලා නැහැ. අර හිතේ තිබිච්ච ටිකක් දුක් සහගත, දුම්නස් සහගත තත්ත්වයක් ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. හිත තුළ හොඳ ප්‍රසන්න බවක්, පොසිටිව් ගතියක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ඒක කරන්න. එහෙමයි ස්වාමීන් හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න ජයංගනි පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි ඔව් මට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න අනිමිත්ත සමාධිය දියුණු කරන කෙනෙක් මිය ගියහම අපාගාමී වෙනවාද අනිමිත්ත සමාධිය වැඩිම ගැන ඉන් ඉදිරියට වැඩිමත් ඉන් ඉදිරියට යෑමත් පිළිබඳව ලියවුණු පොතක් තියෙනවද කියලා. ඔව් අතන මෙහෙම කියන්න පුළුවන් අනිමිත සමාධිය ගැන ඉදිරියේදී අතන මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරනවා. තව දවස් දෙකක් විතර යාවි. මොකද මේ මොගලන් මහරහතන් වහන්සේගේ මේ මොග්ගල්ලාන සංයුත්තේ ඉවර වෙන්නේ අනිමිත සමාධිය ගැන කරන දේශනාවක් මුල් කරගෙන. ඒ නිසා ඒක අනිවාර්යෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හුඟක් ඔය තියෙන ගැටලු වලට මේ විසඳුම් ලැබේවි. හැබැයි ඉතින් කිසිසේත්ම කියන්න බෑ අනිමිත්ත සමාධියක් වඩන කෙනෙක් අපාගත වෙයි කියලා නම්. මොකද අනිමිත්ත සමාධියක් කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. ඒක විපස්සනාව තුළින් ගොඩනැගිච්ච තත්වයක්. ඒ නිසා ඒ නිමිති නොගන්නා තත්වයකට හිතපත් වීම කියන එක ඇත්තම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ විමෝක්ක මුඛයක් කියලා. නිවන් දොරටුවක් කියලා. නිවන් දොරටුවකින් ඇතුල් වෙලා අපි අපාගත වෙනවා කියන්න බැහැනේ තියෙන තනිකරම ධර්ම විරෝධීනේ. ඒ නිසා මේ අපි නිවර්දිව විපස්සනාවක් වඩලා අනිමිත් තත්ත්වයක් හිත තුළ ඇති වුණා නම් ඒක නිවන් දොරටුවක්. ඒ නිවන් දොරටුව ඉතින් අපි තව විවෘත කරගත්තා නම් ඒ පාරේ යන්නයි තියෙන්නේ. ඒ පාරේ යනකොට ඉතින් මාර්ගඵල ප්‍රතිවේදයක් එහෙමත් සිද්ධ වෙවි. ඒ නිසා ඒ ගැන කිසිම සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ගැටලුවක් ඇති වුණා ස්වාමීන් වහන්සේ දැන් ප්‍රථම ප්‍රථම ධානයේ ඉහළ ධානවලට යනකොට දැන් විතක්ක ਵਿਚාර ප්‍රීතිය ඒ වගේ ලක්ෂණ නැති වෙලා යනකොට ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම සඳහන් කරානේ මේ විතක්ක ਵਿਚාර තියෙන නිසා තමයි තීන මිද්දය විචිකිච්ඡාව එන්නේ නැත්තේ කියලා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ ධානා අංග එක එක හැලි හැලි ඉදිරියට යනකොට මේ එන්න පුළුවන් කමක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. නෑ කිසිසේත්ම නැහැ. ඔතනදී. ඔව් නෑ නෑ. ඒක නෑ ඔතනදී වෙන්නේ මේක තමයි. ඔතෙන්දි වෙන්නේ. එතන ප්‍රශ්නේ හොඳයි. අපි තර්කයෙන් ගන්න ගියාම අපිට හිතෙනවා දැන් ඉතින් මේ මුලින් කිව්වා අය විතක්ක ਵਿਚාරය අවශ්‍යයි කියලා. දැන් දෙවැනි එකේදී ඒක හැලුවාම ඉතින් එහෙනම් ආයෙත් හිතට නිින්ද යන්න ඉඩ තියෙනවානේ. ආයෙත් හිත තුළ සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවානේ. මොකද විතක්කය ඇත්තෙත් නැහැ, ਵਿਚාරය ඇත්තෙත් නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එතනදී සිද්ධිය වෙන්නේ අර මේ හිත දැන් පුහුණු වෙලා තියෙන්නේ. හිත තුළ හොඳට සමාධිය වර්ධනය වෙලා තියෙන්නේ. සමාධිය වැඩි නිසා නිසාම දැන් අරවා එන්නේ නැහැ. කියන්නේ දැන් ඒ හිතේ දැන් කලින් තිබුණ නීවරණයි ශක්තිමත්. ඒ නීවරණ ශක්තිමත් හින්දා පහක්ම වුණා පහටම ගහන්න. නමුත් දැන් ඒ නීවරණ සෑහෙන දුරට යටපත් වෙලා තියෙනවා. දැන් මේ කාලයක් තිස්සේ ප්‍රථම ධානය වඩන්න වඩන්න ඒ ප්‍රධා මේ නීවරණවල ප්‍රබල දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒ බඳ දුර්වල මට්ටමකදී තමයි දැන් මේ යෝගාවචරයට තේරෙන්න ගන්නේ මේ විතක්කේ ਵਿਚාරය කියන එකත් ටිකක් ගොරෝසුයි කියලා. මුල් අවස්ථාවේ එහෙම එකක් නැහැ. මුල් අවස්ථාවේ හිතේ නීවරණ බහුලයි, හිතේ කාමච්ඡන්දේ බහුලයි, කාමසිතුවිලි බහුලයි. ඒ වගේ හරි අර කෙලස් බරිත හිතක් තිබුණේ. නමුත් දැන් ප්‍රථම ධානයේ කාලයක් පුරුදු කරන්න පුරුදු කරන්න ඒ ධානයේ ලක්ෂණ නිසා, ධානයේ බලපෑම නිසා හිත තුළ සමාධිමත් ගතිය බොහොම ප්‍රබලයි. නීවරණ හැයෙන් සෑහෙන ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එයාට දැන් දැනෙනවා මේ ප්‍රථම ධානයේ දුර්වලතාව පවා එයාට දැනෙනවා. එතනයි වෙච්ච සිද්ධ වෙලා තින්නේ. يعني හිත පුදුම රිෆයින් වීමක්, පුදුම සංවේදී වීමක් වෙලා තියෙනවා. ඒ ධහන අංගවල තියෙන සියුම් කඩතුළු දුර්වලතා පවා යාට හැඟෙනවා. ඒක නිසා එයා ඒව හලන්නේ. ඒව හැලුවයි කියලා අර නීවරණ වට්ටමේව නම් කොහොමත් එන්න ඉඩක් නැහැ. දැන් ඒකයි දැන් හිතන්න දැන් මෙතෙන්දෙත් දැන් මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකනේ දැන් දෙවනි ධහනටපත් උනා. දෙවෙනි ධ්‍යානයටපත් වුණාම හැබැයි තාම මේ පළවෙනි ධ්‍යානයේ තිවිච්ච කඩතුළු පොඩ්ඩක් ආවේ. ඒකත් මම ඉවත් කරගත්තා. ඔන්න තුන්වෙනි ධ්‍යානයටපත් වුණා. හැබැයි එතෙන්දී ආවේ මට දෙවෙනි ධ්‍යානයේ තිවිච්ච කඩතුල්ලක් ඒක දිහා. ඒතකොට මම ඒකත් ඉවත් කරා. එහෙම නැතුව අර කෙලින්ම නීවරණ ආවා කියන්න බෑ. කෙලින්ම මේ කාමය හා සම්බන්ධ ප්‍රබල අකුසල විතර්ක මෙතෙන්ට ආවා නෙමෙයි. මේ ධ්‍යානයේ තාමත් ඉන්නේ. ධ්‍යානයේ ඉඳද්දි පරණ එකේ පොඩි කෑලි ශේෂයක් ආවා. එතන තමයි දුර්වලතාවයපත් උනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලියි. ඒක තව ටිකක් මට තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ මම නිකන් පොටෙන්ෂල් එනර්ජි එකක් වගේ දැන් පළවෙනි ධාන තත්වයේ තියෙනකොට තියෙන නිකන් උදාහරණයකට අපි පොටෙන්ෂල් එනර්ජි කියලා හිතුවොත් දැන් උඩ මේ ඊට වඩා සියුම් ධාන තත්වලට යනකොට ඒව පොටෙන්ෂල් එනර්ජි එක වැඩි නම් දැන් අර පහත පොටෙන්ෂල් එනර්ජි එකේ තියෙන එකකට හය පොටෙන්ෂල් තැනකට යන්න බැහැනේ. ඒ වගේ ස්වභාවයක් වගේ නිකන් දැන් ස්වාමීන් වහන්සේ කන්දක් උඩ තියෙන වතුර වලකට කන්ද පල්ලෙහා තියෙන වතුර කවදාවත් ඇඳෙන්න බැහැනේ. ඔව් ඔව්. ඒ පොටෙන්ෂල් එනර්ජි ඩිෆරන්ස් එක නිසා හැබැයි සම මට්ටමේ වතුර වල දෙක වෙන්න පුළුවන්. එකට එකතු වෙන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒක තමයි. තාමේ ඩෙප්ත් එක හැදිලා නැහැ හිතේ. يعني මේ මට්ටමේදී තාම ඉතින් දෙවෙනි එක පටන් ගත්ත විතරයිනේ. දෙවෙනි එක පටන් ගත්ත විතරයි නිසා ඒක අර මේ හොඳම ඩෙප්ත් එකකට තාම ගිහිල්ලා නැහැ. ඉතින් තාම ඉතින් අර යන අවස්ථාව. ඒකට පුහුණු කරන අවස්ථාව. පුහුණු කරන අවස්ථාවේදී තාමත් අර පළවෙනි එකේ ශේෂයන් මතුවෙනවා. ඉතින් ඒකයි මේ දේවල් දවසින් දෙකෙන් වෙන දේවල් නෙමෙයිනේ. ඒක අර කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීම තුළ පුහුණු කිරීම තුළයි හිත පිරිසුදු වෙවි පිරිසුදු වෙවි තව තව සියුම් වෙවි සියුම් වෙවි යන්නේ. ඉතින් ඇත්තටම මුගලන් මහරහතන් වහන්සේට නම් මහ කාලයක් ගිහිලා නැහැ. නමුත් පසු කාලීනව අද කවුරු හරි කෙනෙක් ධ්‍යාන වඩනවා නම් ඉතින් සමහර ලාවට හුඟක් වෙලාවට ගුරුවරු කියන්නේ මේ සෑහෙන පැය ගණන් කරන්න කියලා කියනවා. පාවක් මෙතනට එහෙම කරද්දි කියනවා මේ පැය ගාණක් මේ ධානයේ පළවෙනි එකේ දිගටම ඉන්න කියලා. නැවත නැවත කරන්න කියනවා. නැවත නැවත වශී කරන්න කියනවා. මොකද මේ හිත ඒවට හුරු කරන්න අවශ්‍යයි. ඒවත් පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒක පස්සේ ඉතින් විපස්සනාව සම්බන්ධයෙන් කතා කරමු. නමුත් අර සමාධියක් දිනු කරන අවස්ථාවේදී සමතයක් වඩන අවස්ථාවේදී ඊළඟ ධානයට යන්න කියන්නේ නැහැ මේ කලින් ධානය වශී නොකර. මොකද මේකේ ප්‍රශ්න හුඟක් මතුවෙනවා ආයිත් අරකට. මේකයි මේකයි මිශ්‍ර වෙන්න ගන්නවා. දෙකම නැති වෙනවා අන්තිමට. ඒ නිසා මේ එකාතකින් අනතුරු අඟවනවා විශේෂයෙන්ම ධ්‍යාන වඩනකොට මේ ඉදිරි ඉදිරි ධ්‍යාන වලට යන්න කලබල වෙන්න එපා. දැන් මේ ඇති කරගත්ත ධ්‍යානය හොඳට තමා තුළ දියුණු කරගන්න, තව තව වඩන්න, තව තව බහුලීකృత කරන්න. ඒක වශී වුණාට පස්සේ තමයි ඊළඟ එකට යන්න උනන්දු කරන්නේ. ඒ මොකද අර හිත හුරු වෙලා නැහැ මේ එක තත්වයකටවත්. හිත මේවා තුල හොඳට පිහිටන්න කාලයක් යනවා. පුහුණු වෙන්න කාලයක් යනවා. එතෙක් ඊළඟ එකට ගියත් ආයෙත් මේකේ ශේෂයන් මතුවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හා. දැන් ස්වාමීන් වහන්සේ මම වැඩි භාවනා නැති අවස්ථාවල වුණත් මට අර නිකන් ආලෝක සංඥාවක් වගේ හැමතිස්සෙම තියෙනවා කියලා දැනෙනවා. හ්ම් හ්ම්. දැන් අගෙන දැරට නිදී ගන්න ගියත් එතකොට හොඳටම ප්‍රකට වෙලා පේනවා ඒ ආලෝක සංඥාව. ඒ කියන්නේ පුංචියට තිබ්බට ඒක අර ළඟට ඇස් දෙක ළඟට එනවා වගේ සෝමනහස. එනවා ආපහු පිටිපස්සට යනවා ආපහු ළඟට එනවා ආපහු පිටිපස්සට යනවා. මේ මේ විදිහට එහෙම අර ඈත තියෙන ඒ ආලෝක සංඥාව එහෙම ළඟට එන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? ඒ ඒ ඔය සමාධි ඒක තමයි. ඔය සමාධි නිමිත්තේ තියෙනවා ඒක මේ පොඩි පොඩි කතන්දර ටිකක්. දැන් අපි ආනාපාන සතිය වඩද්දී ඔය වගේ සමාධි නිමිත්ත පහළ වෙන්න පුළුවන්. අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. ඉතින් ඒ නිමිත්ත අපි හරියට හසුරව ගන්න ඕනේ. අපි නිකන් ඒ කියන්නේ අපි ඕන්ට වඩා තදට ඒක දිහා බලන්න ගියොත් නිකන් ඒක ඒකත් එක්ක අපිට හිතේ ඒකාතකින් වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තට නිකන් ඒක කඩාගෙන අපි ගාවට එනවා වගේ මේ වගේ දේවල් පවා වෙන්න පුළුවන්. ඒක ඒක නිකන් out of focus යනවා. නිකන් වෙන වෙන පැතිවලට යනවා, එහෙට යනවා, මෙහෙට යනවා. නිකන් ඒක නිකන් මේ කරදර කරනවා වගේ ගන්නවා. නමුත් එහෙම නැතුව හරිම smoothly, softly, හරිම මෘදු අන්දමින් ඒක හසුරව ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් ඉතින් මන්නම් කියන්නේ මේ ඕකට එච්චර මේවා කරන්න යන්න එපා. ඉතින් ඕකත් එක්ක යනවට වඩා දැන් අපි අද ධ්‍යාන ගැන තමයි කතා කළේ. මම ඉතින් පෞද්ගලිකව මම කැමතියි ඉතින් අපේ විපස්සනා පැත්තෙන් කියන්න ලොකු සානාංශය කියන්න වගේ. ඉතින් ඔතන අර අපි ධානවල තියෙන්නේ ditta ධම්ම සුඛයක් තමයි. ඒ කියන්නේ මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සුවයක් තියෙනවා. නමුත් කෙලෙස් කැපීමක් නැහැ. ඒ නිසා අපි ඕවාට ලොකුවට මහන්සි වෙනවට වඩා අපි තුල තියෙන කෙලෙස් තේරුම් අරගෙන කෙලෙස් දුරු කරගෙන විපස්සනා පැත්තෙන් ඉස්සරහට යන්න උත්සාහත් වෙන එක තමයි වඩා වටින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොම පිං හොඳයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව චන්දිමට ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමී ස්වාමීන් වහන්සේ ඔව් කියන්න ස්වාමීන් වහන්සේ මට සක්මන් භාවනාව සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න අවශ්‍යයි. ඔව්. ස්වාමීන් වහන්සේ පහුගිය දවස් ටිකේ සක්මන කරගෙන යනකොට කය ගැන නොදැනීම හොඳටම ප්‍රකට වුණා. හැබැයි ඒක මට හරියටම ගන්න පුළුවන් ඇස් දෙක පියාගෙන බලනකොට ඒ කය ගැන නොදැනීම ප්‍රකට වුණා. හ්ම් ඔව්. හරි. ඒක හොඳටම හොඳටම පැහැදිලි වෙන්නේ සාමින් වහන්සේ මේ ඇස් දෙක පියාගෙන විදිනකොට. ඒ කියන්නේ මට දැනෙනවා ඇස් දෙක ඇරියාමත් එහෙම පොඩ්ඩක් තියෙනවා කියන එක. උනට මට අර මම සක්මන් කරන තැන මට පොඩි හැවෙනලක් වැටෙනවා. ඒ හින්දා ඉතින් මට ඒකත් එක්ක පොඩි ඩිස්ට්‍රැක්ෂන් එකක් එන හින්දා මට අර ඇස් දෙක පියාගත්තාම තමයි හරියටම පැහැදිලිව පේන්නේ මේ මොකක්ම නැහැ කියන එක. සමහර වෙලාවට පාදයේ ස්පර්ශය පවා නෑ හැබැයි මම නම් නෑ එහෙම එපා හැබැයි. එතන අපි නිකන් සමාධියටනේ යන්න හදන්නේ. ඒකට වඩා වැදගත් ඔය බාධා තියෙද්දි හිත අනිශ්චිත කරන එක. මොකද එතන තමයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපි නිකන් ස්වාභාවික ජීවිතයේ ඉඳද්දිම අපේ හිත මේ දේවල් දැක දැක ඒවා එක්ක පැටලෙන්නේ නැතුව සිටීමක්. ඇහි ඇහි ඒවා එක්ක පැටලෙන්නේ නැතුව සිටීමක්. නාසයට දිවට කයට දැනි දැනි ඒක පැටලෙන්නේ නැතුව සිටීම. ඔතෙන්ටයි අපි යන්න තියෙන්නේ. ඒ නිසා ඒකනේ බාහ්‍ය සායනාසන බුධාඳුර කියන්නේ. බාහ්‍ය සායනාසන බුධාඳුර කියන්නේ නෑනේ S2 පියාගෙන දිත්තේ දිත්ත මත්තම් කරන්න කියලා. නේද? කන් දෙක වහගෙන සුතේ සුත මත්තම් කරන්න කියනෝ නෙමෙයිනේ. ඒ නිසා අපිට ඔතෙන්දී බාධා පැමිණීම තුලයි අපි ඉස්සරහට යන්නේ. දැන් අපේ අනිමිත් ස්වභාවය කැඩෙනවා දැන්. අනිශ්චිත ස්වභාවය කැඩෙනවා මොකද S2 ඇරලා තියෙන්නේ. හරි ඉක්මනට මේ මේ දේවල් දැනෙනවා. දැනෙද්දී මට ප්‍රශ්නයක් නැහැ. දැනෙන් දැනෙද්දිත් හිත නිකන් සැහැල්ලුවෙන් තියන්න. ඔතෙන්දී අර අපි නිකන් අන්කොන්ෂස් තත්යකට යamak අවශ්‍ය වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දිනදා කටයුතු වලදී තොයිසින් දැන් ඔය සද්දේව මේවා ආවට ඒව තුලින් මේ ලොකු නිමිති ගැනීමක් නැහැ. හැබැයි මට මේ සක්මන කරද්දී ස්වාමීන් වහන්සේ ඇස් දෙක පියාගන්න හිතෙනක වැරදි නේද? ඔව් මමත් හිතනවා එහෙම එතකොට නිකන් අර සක්මන තුලදී අපි සමාධියක්නේ හදන්න හදන්නේ. ඉතින් ඊට වඩා හොඳයි පරයන්කේදී එක ගන්න. පරයන්කේදී විතරක් ඒ தත්ත්වය ඇති. සක්මනේදී නිකන් ඔහෙ සැහැල්ලු වෙන්න. හිත නිකන් ඔහෙ සැහැල්ලුවෙන් ඇවිදින්න දෙන්න. වටපිට බලබල ඇවිදින්න. හැබැයි හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. වටපිට බැලුවට මොකද පේන දේවල් ඔස්සේ නොයන හිතක්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මගේ පුරුද්දක් තියෙනවනේ සක්මන කෙරවල හිටගෙන ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න. ඒක දැන් නවත්තන්න. ඒක නවත්තන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ඒ කියන්නේ හිටගෙන ඉන්න ඇස් දෙක අරගෙන හැබැයි දැන් ඔන්න කය නිශ්චල වුණා. ඒ ඒ නතර වෙච්ච ඉරියව්ව දැන් අරිට වඩා සමාජයට හොඳ වෙන්න පුළුවන්. ඒත් ඇවිදින්දි පොඩ්ඩක් අර කායික චංචල බව නිසා පොඩි කඩතොළු ටිකක් තියෙනවා. හැබැයි හිටගෙන ඒත් හැබැයි ඇස් දෙක අරගෙන ඉඳද්දී ඔතන හැදෙනවා අනිමිත්ත පැත්තේ තව තව මේ කුසලතා ටිකක්. ඒ නිසා ඒ නිසා ඒක අපි ඇස් දෙක වහගෙන ඉන්න යන්න එපා. එතකොට අර සමාධිය තමයි අපි රුකුල් දෙන්නේ. එහෙමයි සම්මාස. අද උදේ පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මේ වෙලට ඉතින් අර සිතවිලි නැතුව සක්මන යනවා. හරි. පොඩ්ඩක් මේ පොඩ්ඩක් ඉතින් පොඩි මේ මානසිකාර ටිකක් වුණා. ඇත්තටම උනේ මේ මොන බාධාව ආවත් මම මේ මගේ ජීවිතේ ශ්‍රද්ධාව ටික ටික වර්ධනය කරගත්ත හැටි කියලා මේ විතක්ක ටිකක් ආව මට ස්ටෙප් බයි ස්ටෙප් මතක් වෙන්න ගත්තා මේ මම කරපු දේවල් ටික. ඉතින් දැන් මේ ඒක මට ඒ වුණාට හරීම සංසුන් තත්ත්වයක්. ඒක අර නිකම් මේ කැළඹිච්ච සිතක් නෙමෙයි. ඔව්. ඒක කියන්නේ හරිය සාමකාමීව සක්මනක් ගියා. ඒ අතර ඇස් දෙක පියාගත්තාම කය ගැන නොදැනීමක් සිදු වුණා. හැබැයි මට තේරුණා මම කියන්නේ දැන් වෙන්දට වඩා පල්කා ලෙවල් එකකට වැටිලා ඔව් ඒ වුණාට මට ඒක මේ සාමකාමී තත්වයක් හින්දා ඒක මට මේ අයින් කරගන්න හිත පහළුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මට ආයි කියන්නේ මොකද්ද පොඩ්ඩක් විස්තර කියන්න ආයිත්? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් බෙන්දට සක්මන් කරන්නේ ඔව්. සිතවිලි නැතුව සක්මන් කරනවා ස්වාමීන් වහන්සේ. හරි. ඒ වුණාට අද උදේ එකපාරට සිතුවිලි ටිකක් ආවා. ඒ ආවේ මේ ජීවිතේ පුරාවට විවිධ ප්‍රශ්න ආවට හරි මම දවසින් කියලා එහෙම පොඩි මේකක් ආවා සද්ධාව ඒක හරි සද්ධාව වැඩි කරගත්ත හැටි කියලා හරි ස්ටෙප් බයි ස්ටෙප් එක එක ඒව මතක් වුණා හ්ම් හ්ම් හැබැයි ඒ තුලින් හිත වික්ෂිප්ත වුනේ නැහැ හරි ඒ කියන්නේ ඒ සංසුන්කම එහෙමම තිබ්බා. හරි. හැබැයි අර දැන් මට සංසුන්කමක් තියෙනවා. මං ඇස් දෙක පියාගෙන බලනකොට මට කය ගැන දැනෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඒව කිසි දෙයක් ප්‍රශ්නයක් නොවුන නිසා මම මේ සිතුවිලි ටිකට එහෙමම ඉන්න දුන්නා. හ්ම් මාත් එක්ක ඒ කතාව ගියා. හ්ම් මේ ඒත් හැබැයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා ඒක දැන් පල්ලෙහා ලෙවල් එකට වැටීමන්නේ. නෑ එහෙම මෙහෙම මෙහෙම තත්ත්වයක් තියෙන අතර. <clears throat> දැන් ඔය අහලා තිනේ පමාදේන කම්පතිති සති බලං කියලා. එතන අපි ටික ටික අපිට අපේ අපේ ප්‍රතිපදාව ගැන විශ්වාසය ගොඩනගෙන්න ගොඩනගෙන්න දැන් අර සිතුවිලි ආවා කියලා එච්චර ගණන් ගන්න. ඉස්සර ඉස්සර නම් අපි ඕවට ලොකුවට බය වෙනවා. ඊළඟට ඕවත් එක්ක කතා කරන්න යනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් දැන් එච්චර එහෙම බයක් නැහැ. මොකද දන්නවා මේගොල්ලෝ මහා දේවල් නෙමෙයි මේගොල්ලෝ ඇවිල්ලා යනවා. මට මේක පහසුවෙන් මේගොල්ලන්ව ජය ගන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල ගොඩනගෙනවා. ඒ නිසා පොඩි විතර්ක ටිකක් ආවා කියලා දැන් හිත ඒ වෙච්චර ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඒවයි ස්වාමීන් වහන්සේ ඒක නිකාර වාර්තාවල් ලියනවා වගේ ඔක්කොම අර මේ මට මතක් වුණා. හ්ම් හ්ම්. ඒක එහෙම අත්හැරලා දාන්න දෙන්න. කමක් නැහැ. ආපු දෙන් ඒක එහෙම අත්හැරලා දාන්න. අර නිශ්ශබ්දතාවය ප්‍රිය කරන පැත්ත හොඳයි ඉතින්. ඒකේ අර ප්‍රපංච වලින් තොර පැත්ත ප්‍රිය කරන එක වඩා හොඳයි. ආවයි කියලා තදින් ලොකුට බය වෙන්න යන්න දෙයක්වත් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව රවිට ඉදිරිපත් කරන්න පුළුවන්. සතරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. සක්මන් භාවනාවේ පය. ඒ පරියන්කේ මට වාර්තා දෙයක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. ඔව්. මම සක්මන සතියේකට දෙපාරක් කියලා කරන ස්වාමීන් වහන්සේ පැයක් විතර තමයි කරන්නේ. මේ ළඟදීම කරපු සක්මණේ මට ගොඩක් කාලවට කකුල් පකුල් වල උණුසුම සීතල වගේ අර පටවි ස්වභාවය හොඳටම අත්දකින්න ස්වාමීන් වහන්සේ. හරි. ඒක විනාඩි 10ක් 15ක් ඇද්දී මට ඒක අත්දකින්න පුළුවන් හොඳටම. ඊට පස්සේ ඔය බාහිර ශබ්ද ඔස්සේ පොඩ්ඩක් හිත යනවා ස්වාමීන් වහන්සේ. ශබ්ද වලට හිත යනවා. එතකොට අර සීතල උණුසුම ගතිය ඇඟේ දැය දැව තියෙනවා. ඇඳුම ස්වභාවයත් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක් කාලවට. හැබැයි හිත ගොඩක් කලාවට අතීතයේ අනාගතයට යන ගතිය ගොඩක් අඩු වෙලා තියෙනවා. කියන්නේ අරුමුණු ඔස්සේම යන ගතිය ගොඩක් අඩුයි තමයි. හරි. ඒ ඒ වගේම සක්මන අතුරුතුලේ මට ගොඩක් ධර්මකාරණා මනසිකාරය වෙන්න ගන්නවා. පෞද්‍ය අර්ථවත් කියෝ ධර්මකාරණා මනසිකාරය වෙනවා මම ධර්ම සාකච්ඡා සහභාගී වෙන නිසා ගොඩක් මට ධර්ම ස්වාමීන් වහන්සේ කරපු ධර්ම සාකච්ඡාවේ මොකද මනසිකාරය වෙනවා ස්වාමීන් වහන්සේ. අන්න ඒක අඩු කරගන්න. ඒ කියන්නේ අපේ අපේ හිතේ ඒ අනිකුත් විතර්ක අකුසල විතර්ක යටපත් වෙනකොට ධර්ම විතර්ක මත වෙනවා. ඉතින් ධර්ම විතර්කත් මෙතෙන්දී පැත්තකින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ මට දැනෙනවා ඊට පස්සේ මම මේ සක්මන් නේද කරන්නේ මම කකුලේ දැනෙන ඔය කීතර උතුමන තියන්න ඕනේ කියලා හිතලා මම ආයි මේ සක්මනේ අවධානයෙන් ප්‍රතිමත්ත සක්මන් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් බෑ ගොඩක් වෙලාවට අපි වෙන්න ගත්තා මට ධර්ම කාරණා මනසකාර වෙන්න ගත්ත ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒක එක අඩුපාඩුවක්. ඒක එක අනිවාර්යෙන් මේ හිතවල මතුවෙන අඩුපාඩුවක්. ඒකත් හිමීට අයින් කළා හිත සංසුන් කළා ඒ දැනෙන දැනීමටම හිත ගන්න අවශ්‍යයි. ඊට පස්සේ දැනෙන දැනීමට මොකද වෙන්නේ කියලා බලන්න අවශ්‍යයි. මොකද ඒවා බලන්න බෑ අර හිත මේ සුතමේ ඥානය අල්ලගෙන කියවන්න ගත්තාම අර කරන්න බෑ. පරියන්ක සම්බන්ධයෙන් සම්න ස්වාමීන් වහන්සේ පරියන්ක විනාඩි 30ක් ඉඳලා තමයි පරියන්ක කරගෙන සෝහන්තු ගොඩක් කලාවට මේ ගීතසිය කරද්දී ගොඩක් කාල මට මං පොඩි එකම ස්කෑන් කරලා ඉතින් පසු දක්වාම සම්බාරව ඉඳගෙන සෑහළු කරගෙන සතිමත් ඉඳගත්තු ස්වාමීන් වහන්සේ මෙතන මට පරියන්කේ තුර සිදුවෙච්ච දේවල් මොනවද කියලා කියන්න ඇත්තටම බෑ ස්වාමීන් වහන්සේ මං පරියන්කේ නැගිනකොට ගොඩක් කාලෙ මට අකුල් දෙක හිරි වැටිලා ස්වාමීන් මට ගොඩාක් කිරි වැටලා තිබ්බා. එතන මේ බෙල්ල කඩා වැටලා වගේ තිබ්බ ස්වාමීන් වහන්සේ. බැලුවට විනාඩි 25ක් 30ක් වගේ පරියන්ක කෙරලා තිබ්බ ස්වාමීන් වහන්සේ. ඒව තමයි මගේ මේ පහුගිය දිගේම පරියන්කෙ සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ. හැබැයි මොකද්ද පරියන්කෙදී අරමුණක් විදිහට ගන්නෙ? ආ මම නාසිකාග්‍රේ හුස්ම රැල්ල තමයි අරමුණක් විදිහට ගන්නෙ ස්වාමීන් වහන්සේ. හුස්ම රැල්ලට මොකද වුනේ? ඒක සියුම් වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මට ආස්වාද පාස්වාදයක් දුන්නා. දැනෙන්නේ නැහැ. මොකද වෙන්නේ ඊතරමුසුමක්වත් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. මට එහෙම හද නිින්දක් නොනිින්දක් අතරට වැටිලා විනාඩි 25ක් 30ක් ඇද්දි ඇහැරුණේ හැබැයි මට කෙලින්ම බෙල්ල කඩාවැටිලා තියෙනවා. ඒක තමයි. ඒකෝර කකුල් දෙක හිදි වැටීමෙන් තමයි මම නැගිට්ටි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක එච්චර තේරුමක් නැහැ. දැන් ඕක නවත්තන්න ඒ කියන්නේ ඔතන ඔතන ඉන්න එක ඒ තරම් තේරුමක් නෑ දැන්. මහත්තයා මේ මීට කලින් ධාතු මනසිකාරයක් වේදනානුපසනාවක් වගේ දේවල් එහෙම කරාද? හරි. එහෙනම් දැන් ආනාපාන සතියෙන් හුඟක් දුර යන්න එපා. ආනාපාන සතියෙන් චුට්ටක් හිතන්න හිත එකඟ කරගත්තා. හිත පොඩි දුරකට, ඒ කියන්නේ හිත හුස්ම රැල්ලේ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳනකම් ඉන්නේ නැතිව ඊට මෙහාදී බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. ඒ කයේ දැනෙන දැනීම් වලට හිත දාන්න අවශ්‍යයි. මොකද දැන් හිත ආයෙ දැන් ඔය තීන මිද්ද පැත්තකට ගිහිලා හිත සැඟ වෙන පැත්තක් ඔය යන්නේ. ඒ සමාධිය නිකන් වෙන වෙන පැත්තකට කැරකිලා තියෙන්නේ. ඒක අපි හදන්න සිද්ධ වෙනවා. ඒ නිසා ආනාපානය හුඟාක් එහාට යනකම් ඉන්නේ නැතුව ආනාපානය දැනෙන මට්ටමේදී බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. කයේ ස්පර්ශ වෙන්නේ කොහෙද? අත් දෙක අතර ස්පර්ශය දැනෙනවද? නැත්නම් පාද එකිනෙක ගැටලා තියෙනවා. එතන ස්පර්ශයක් දැනෙනවද? තට්ටන් දෙක වැදලා තියෙනවා දැනෙනවද? ඒ වගේ අර කයේ දැනෙන දැනීම් වලට නැවත නැවත හිත දදා ඒ දැනෙන දැනීම් විමසන්න පටන් ගන්න. විපස්සනා පැත්තට හරවන්න සිද්ධ වෙනවා දැන්. එතකොට මට වේදනාවක් බලන්න ඕන ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඔව් ඒ දැනෙන ඒවත් බලන්න ඒවත් බලන්න ඒ කියන්නේ ආනාපානය ටිකක් දුරට ගෙනහිල්ලා ඒක නවත්තලා ඊට පස්සේ කයේ දැනෙන දැනීම් වේදනා ධාතු ලක්ෂණ ඔක්කොම බලන්න ගන්න කය තුල කය පුරාවටම හිත තැන් තැන් වලට යොමු කර කර යොමු කර කර ඒ ලක්ෂණ බලන්න ගන්න පරියන්කේ විනාඩි 30ක් කරන්න තෝරනොත් ඒක නැතයි වැඩි කරන්නේ. කමන්නේ නෑ විනාඩි 30 ඇතුලේ ඕකයි කරන්න තියෙන්නේ. නිකන් ඔහේ බෙල්ල කඩාගෙන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ එනවා මම ඒ විදිහට තමයි එන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්. Thank you. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. පහුගියටස ලැබුව අත්දැකීමක් ගැන වහන්සේට කියන්න අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා වෙහෙස වගේ කිව්ව ඒවා අඩු වෙලා يعني ගොඩක් අඩු. ඒක වෙහෙසක් කියන්නත් බෑ. යම් කිසි අපහසුයක් මත් දැනෙනවා. ඒක මතු වෙද්දි. ඔව්. එහෙම වෙනකොට දැක්ක දෙයක් තමයි අර මතුවෙනවා ඉන්න ඕන අර කිසි දෙයක් කියන්න බැරි ස්වභාවයක් තියෙන අන්නේ ස්වභාවය තමයි සිටිය යුත්තේ කියන එක. ඒක ඉති දැක්ක දෙතෝ මේ අර වෙහෙස කියන දැන් අර ඒක එනකොටම සමහරලාට ඒක දෙහා ඒකෙන් තේරීම් දෙකක් වගේ මතු මේ ඒ වෙලාවේ අද්දකින් වටාගත්තේ ඒ කියන්නේ ඒක අධ්‍යා නිරස් කොට කියන්නේ මේ ඒක ආවට ගණන් ගන්නෑ වගේ ඒක ඔහේ තියෙනවා පැත්තක තියෙනවා ඒක ආවගේ ආවිල්ල තියෙනවා එහෙම ඒක පැත්තක තියෙන තියලා ඉන්නවා ඒකම එක පාරේ ගිහලා ඒක ඒකට කෙලින්ම බලය කෙලින්ම ඒක මත මෙහා වෙනවා. එතකොට අර අර නිකන් අර ඒක කැඩිලා බිඳලා යනවා වගේ එකපාරම නැති වෙලා යනවා. ඒ ඒක පිච්චර ප්‍රබල එකක්. ඒ එතෙන්ට ඒක ඒක එල්ලියම එල්ල වුණාම. එහෙම වෙනකොට මතුණා මේ මේ කරන දෙයක්ද එතකොට අර ඉන්න ඕන අතනයි හැබැයි මෙතෙන්ට පණින්නේ කියන එකත් එක්ක මේක කමටහන් වார்த்தාවක සටහන් කරන්න ඕන කියන එකෙන් කම්ටා රාට්ටක් සටහන් කළා. එතකොට උපදෙසක් විදිහට ලැබුණා දැනුවත් වෙන්න ඒ වෙහෙසට එහෙම කියන එක. එතකොට එහෙම කල්පනා කරත් ඒක ගැන බලද්දි දෙක ගත්තම මගේ පැත්තෙන් වැරදීමක් අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ අත්දැකීම තේරුම් ගත්ත විදිය. එතකොට දැනුවත් වෙන්න කියනකොට ඒක ආව කියලා දන්නේත් ඒක දැනගන්න දැනගත්ත හින්දා නැත්තම් වෙනමම මේක දැනගන්න ඕන කියන එකක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ ස්වභාවයෙන්ම තියෙන්නේ එන එක දන්නවා ඒක දිහා හැබැයි ඇස් කොනකින් බලන්න බැලමක් ඔය එකක් තියෙනවා මේක නින්ද තියෙනවා දුන්නාට ඒක දිහා බලාගෙන ඉන්න එක මොන වගේ විදිහටද ක්‍රියා කරන්නේ කියන එක එතකොට ඒක අර ඕනට වඩා දඟලලා වගේ නිකන් එතකොට එහෙම වෙනකොට ටක් ගාලා ගිහිල්ලා ඒක දිහා එකපාරම ඒක දිහා කෙලින්ම බලන බැලමක් තියෙන්නේ. එතකොට ඒක නැති වෙලා යනවා. එන්නේ මේ විදිහ එකක් තමයි එතනදි වෙලා තියෙන්නේ කියන එක ඒකත් මේ මගේ පැත්තෙන් කමටාන ඒ වාර්තා සටහන් කරලා තියෙන අත්දැකීම් වැරදියට වටහාගෙන සටහන් කළේ කියන එක තමයි තේරුම් ගත්තේ. ඒක සනාසේ මොකක් හරි අඩපාඩුවක් තියනවද? මටත් හිතෙන්නේ අර අපි ඍජුව බැලීම තුළ අපි ආයෙත් අර අරමුණක් ප්‍රබලව හිතට ලබා දීමක් තමයි වෙන්නේ. අපි අර එක පාට හොඳට ફોකස් කළා අරමුණට හිත ගත්තා කියන එක දැන් මේ මට්ටමේදී මේ තේරුමක් නැහැ. ඒක වෙහෙසක්. මොකද දැන් අපි ටික ටික විපස්සනාවක් කරා ගිහිල්ලා අන්තිමට අනිශ්චිත බවකට නෙන්න තියෙන, උපාදාන රහිත තත්වයකට නෙන්න තියෙන්නේ. නැවතත් අපි ප්‍රබලව අරමුණ හිතට පර්පස්ලිම මේ මේ චේතනාපූර්වකම දීම තුළ අපි අර අර ප්‍රතිඵලය කඩනවා. අනුශිතව අනුපාදානව ඉන්නව වෙනුවට අපි ගිහිල්ලා ආයෙ නිශ්‍රයක් කරනවා. හිතට ගිහිල්ලා ප්‍රබලව අරමුණක් දෙනවා. එතන වෙහෙසක්, එතන නිකන් අර හිතට මේ කඩතොල්ලක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම සොයනස් එහෙම එහෙම වෙනකොට දැක්ක සේරම අර චූටි කුණ එක උන එකක් ගොඩක් දැනෙනවා. ඒ දැනකොට මේකත් අයින් කරන්න බලන උත්සාහයක් තියෙනවා කියන එක. එතන අර කරනවාද කියන එකත් එක්ක තමයි ආව මේක මේ මේකේ ස්වභාවික වෙන දෙයක් තියෙද්දි මේ එතනත් එහසක් වගේ දැනෙන සොයනස ඔබ වහන්සේ කියනා වගේ මේක විගිගලකට කෙලිම සම්පාත වෙන තුලත් අර ඒක එනවටත් අකමැත්තකුත් එක්කද මේ තාමත් චූටිට හරි තියනවාද කෙනෙකුත් මත වුණා. ඒකට තාම පොඩි මේක මත වෙනවට අකමැති ස්වභාවයකුත් ඒ තුල තියෙනවා කියන එකක් දැක්කා. ඒක ඒකයි සොයනස. මේ කමක් නැහැ. ඔයගෙන් තේරුම් අරගන්නයි තියෙන්නේ. අපි අර අනිශ්චිතව වාසය කරනවා කියන එකට වැඩි අවධානයක් දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හිතට නිකන් සැහැල්ලුවෙන් ඉන්න දෙන්නයි තියෙන්නේ. විවේකයෙන් ඉන්න දෙන්නයි තියෙන්නේ. කරදර නොකර. එහෙමයි සයන්ත්. ඔව්. එහෙමයි සයන්ත් පරියන්කේදී අර දෙකට විස්තර අන්න වැඩි ස්වභාවය තව තවත් විවේක වෙනවා. එතකොට ඒකට එක පාරක් අරින්න බෑ. ඒක හරියට අර මූදු වෙරළෙන් පතුලට යනවා වගේ එකක් වෙන්නේ. හරි. එතනදී ඒක වෙනකොට දැන් හරියට එක තැනක් එනවා මේ කියන ඒ කියන්නේ දේවල් මොනවාවත් ඒව නම් කෙරෙල්ලක් නැහැ සබා ඒ කියන්නේ එතන කොහොමවත් ඒ වුණාට ඒව නැති වෙලා නෙවෙයි තියෙනව දන්නවා ඒක මේ වගේ එකක් වෙනවා දේවල් මතුවෙන මතුවෙන ඒ තැනටම ફોකස් වෙනවා ඒක නිකන් හරියට උදාහරණයකට කිව්වොත් අර දොරලන්ත කෙනෙක් තියලා පොඩ්ඩක් විවේක වෙනවා වගේ ඇතුළ ස්වභාවයක් වගේ තමයි. ඒ කියන්නේ එහෙම කළාම අර අඩුම ඇතුලේ එළියේ අර ඇතුලේ මොනවා හරි සිතුවිලි කියලා නම් නොකලට ඒ වගේ එන ඒ එන එක නවත්තලා දානවා. ඒ නවත්තලා දාලා විවේකකට යනවා. ඒ කියන්නේ අර දොර ළඟ කෙනෙක් තියලා විවේක වුණා වගේ ඒක වචනෙන් දැම්මට එහෙමත් හරියටම කියන්න බෑ. ඊට පස්සේ ඒකේ තුල තියෙන එක තමයි ගලණය වගේ එකක්. ඒ කියන්නේ ඒක කිසි දෙයක් මොනවාත්ම අරන් යන්න ඊළඟට යනකොට ඒකට ගමනාන්තයකුත් කියන්නේ නැහැ. ඒක ඒ වගේ කෙනෙක් ගලාගෙන යන ගලනම බවටපත් වුණා වගේ එකක්. ඊට පස්සේ නේවා එහෙම එහෙම දැක්කට ඊට පස්සේ දැන් ඒක ඉන්න පුළුවන්. එක දිගට ඒක හරිම ඒ කියන්නේ ඒක නියුට්‍රල් වගේ එකක්. ඒකේ ඉන්න පුළුවන් දිගට ඒකම ඒක තවට ඒක එනවා එතකොට මේක පුරුදු කරන්න මේකට කියන එක පුරුදු වෙන්න ඒක ඉඳලා කියන එක එතකොට ඒක ටික ඉන්න ප්‍රමාණය වැඩි වෙනකොට ටික ටික වැඩි වෙනවා එතකොට වැඩි වෙනකොට දැන් මේ කියන ස්වභාවයම තව මේ තව තවත් විස්තර කරන්න බැරි වෙන විදිහකට යනවා ඒක කොහොමවත් කියන්න බෑ අන්නේ ස්වභාවයටපත් වෙනවා ඊට පස්සේ වන්දනස මට නම් හිතනවා ගැටලුවක් නැහැ කියලා. ඒ කියන්නේ අපේ නිමිති නොගන්නා, හිත අරමුණු නොගන්නා, ඒ වගේමයි අතීතය අනාගතය පිළිබඳ හැඟීමක් නැති, හරි විවෘත, සැහැල්ලු අරමුණක් නැති தත්වය තුළ පවත්වනවා නම් වඩා නිවැරදි. ඉතින් ඒකේ ඒකේ පැති ටිකක් තමයි මට හැඟෙන විදිහට නම් කියවුනේ. ඒ නිසා මට හිතනවා නිවැරදි කියලා. ඒ සෝල්ස් ඒ කියන්නේ මේක සමාජ ඒකට සාමාන්‍ය කර ඒක යනකොට අර ඊළඟ එකට යන ඔක්කොම අතහැරලා යනවා. ඒක කැන්වස් එක මකලමයි තියෙන්නේ වගේ එකක්. හරි. හරි. ඊළඟට යනකොට කැන්වස් එක හරි පිරිසිදුයි. මකම ඊළඟ එකට ඊළඟට යනවා. මේ වගේ. ඒක හරි. ඒක තමයි දැන් ඒ කියන්නේ එතන තමයි අපේ නිකන් අර කියන්නේ නිමිති නැති తত্ত্বය අඛණ්ඩ වෙන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ තාම නිමිති චුට්ටක් තියෙනවා ඒක මකනවා ඊළඟ අලුත් කැන්වස් එකක් ගන්නවා හැබැයි ආයෙත් චුට් පොඩියට ඒ කැන්වස් එකේ ලිය වෙනවා ආයෙත් මකනවා ඊට පස්සේ ආයෙ අලුත් canvas එකක් ගන්නවා. ඒ වගේ එකක් නෙවෙයි කියන්නේ. බැරිද අපිට canvas එකේ ලියන්න නැතුව ඉන්න? ඒ සයින්ස අන්න ඒ වගේ ස්වභාවයක් තමයි අත්දකින්න අර සාමාන්‍යයෙන් අර මකමක යන එතකොට මුකුත් අරන් යන්නේ අරන් යන්නේ හරි ඒක ඇත්තටම කියවිලක් තියෙනවා ඒ කියන්නේ දැන් ඔය අපි රහත් වෙලා නැහැ නමුත් රහතන් වහන්සලා යන මාර්ගයේ උන්වහන්සලා ගත ආකාරය ඔය වගේ පැත්තක් කියවෙනවා දැන් අර සෝන සෝන සූත්‍රයේදී එහෙම ඒක උන්වහන්සේ කියන්නේ ඒකයි මේ රූපා සද්දා රසා ගන්ධා පස්සා රූපා සද්දා රසා ගන්ධාච කේවලා ඊඨා ධම්මා අනිඨාච නප්ප වේදිනිතාදිනෝ තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති දැන් මේ හිත නතර වෙලා තියෙනවා තිතං විපමුත්තං හිත නිදහස් මොකවත් පැටලිලා නැහැ වයං චස්සානුපස්සති අර අනිකුත් ඒ පැමිණෙන සංස්කාර ධර්මයන්ගේ ඡය දැක දැක ඉන්නවා. නිකන් හරි හිතන්න වාහනයක යනකොට වාහනේ දැන් ඉදිරියට යනවා. ඉතින් අර පාරේ ඉන්න මිනිස්සුන්ව ඉදිරියට එන වාහන නැවතිලා තියෙන වාහන ඔක්කොම පහු කරගෙන යනවා. බාධාවක් නැහැ හැබැයි. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ පහු වෙවි පහු වෙවි යනවා. වාහනේ ඉදිරියට යනවා. එහෙමත් සොයනවා. ඒක සස මේ විස්තර කරන්න එනකොටම නෑ පොඩි ලොකු يعني පසු يعني පසුබෑමක් වගේ විස්තර කරන්නේ ඇයි කියන එක ඒක තියෙනවා සෙන්ස් අර මේක මොකක් හරි තාමත් තියෙනවද අඩුපාඩුවක් වෙනවද කියන එකෙන් ඒක සැක දුරු කරගන්න ඕනේ කියන එක කමක් නෑ ඉතින් ඔව් කියන්නේ හිතෙනවා හ්ම් කමක් නෑ මේ මට නම් තේරෙන විදිහට නම් කිසි ගැටලුවක් නෑ හිත පිරිසුදු වෙවි ඒ පාර හොයාගෙන යනවා ඉතින් එහෙමයි සන්නහස ඔබ වහන්සේට බොහෝ පින් අග පෙන්වීමට සවන්හන්ස තිරුවන් සරණයි. හොඳයි. තිරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව සුරංගනීට ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමින් වහන්සේ මම මීට මාස දෙකකට වගේ උඩදී ඔබ වහන්සේට කිව්වා අර හිටපු ගමන් පරියන්කේදී මේ කයේ දැනීම් බොහෝම ඉලිප්පිලා වගේ කම්පන චංචල වගේ දැනෙනවා. ඒ වෙලාවට මට ඔය සිතට එන කිසිම මතකය හරි මොනවා හරි සිතවිලි විදිහට එන දේවල් ඔක්කොම මකාගෙන ඒවා ප්‍රබල වෙලා එනවා කියන එක. ඊට පස්සේ ඒක කිව්වට පස්සේ ඒක හැමම නැති වෙලා ගියා කාලයක්ම. දැන් ඒක ආයේ පහුගිය කාලේ ආයේ ටික ටික යෙදුනා. ඒ යෙදෙනකොට මට ආයේ මතකෙට ආවා ඒක හොඳයි කිව්වා නේද? මෙහෙම එහෙම කරනකොට සිතවිලි එන එක එහෙමම නවතිනවා. එතකොට දැනෙන කම්පන චංචලවල හිත තියාගෙන හිත තියාගෙන ඉන්න පුළුවන් කියන එක මට තේරුණා. හරි. ඊපස්සේ දැන් මම කරන දේ එහෙම මතක හරි සිතවිලි හරි එනකොට මට එක පාටම මට තේරෙනවා මට මන් තුලින් කියවෙනවා දැන් කයට හිත දාගන්න කියනවා වගේ. එහෙම කරනවා මම එහෙම අර මෙනෙහි කරන කෙරුවා වගේ මුල කාලයේදී දැන් කෙලින්ම මටම මං කියාගෙන කයට හිත දාගන්නවා. ඒතකොට සමහර වෙලාවට සද්ද එහෙම ලාවට ඇහෙනවා ඒ වුණාට ඒවට වැඩියම හිත යන්නේ නැතුව අර කයේ හිත තියාගෙන ඉන්න පුළුවන්. හරි. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මං එහෙම මං විසින් ඒක දාගන්න එක වැරද්දක්ද ඒක සාමාන්‍යයෙන් නිකම්ම ඉනකන් ඉන්න ඕනද කියන එක දැනගන්නයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඔව් ඒක ඒක ඉතින් ඒ කියන්නේ අපි අපේ தත්වය අනුව අපේ හිතේ දැන් தත්වය අනුව තීරණය වෙනවා. ඒ කියන්නේ දැන් ඕකේ අවස්ථා කීපයක් ගත හැකි දැන් හිතන්න අපිට සිතුවිලි එනවා. සිතුවිලි එන බව දන්නවා. මේවා සිතුවිලි වශයෙන් උත් දකින්න පුළුවන්. එහෙමනම් කෙලින්ම හිතත් එක්කම යන්නත් පුළුවන් කයට හිත නොදා මේක සිතුවිල්ලක් ඒක ආවා ඒක ගියා. ඔන්න තව එකක් ආවා ඒකත් ගියා. තව එකක් ආවා ඒකත් ගියා. එතකොට ඒක දකින්න දකින්න අපි තුල නුවණක් උපදිනවා. ඉතින් එහෙම වෙන්න වෙන්න සිතුවිලි අතර පරතරය වැඩි වෙලා අපේ චිත්තානුපසනාව පැත්තෙන්ම යන්න පුළුවන් කමක් වෙයි. හැබැයි ඇතැම් අවස්ථාවක් තියෙනවා ඒක අපිට කරගන්න බෑ. අපේ පැත්ත ටිකක් දුර්වලයි. සතිය ටිකක් දුර්වලයි. ඒ නිසා මේ සිතුවිලි කෙලින්ම අපිව ආක්‍රමණය කරනවා. එතෙන්දී අපිට කයට හිත දාලා, කයේ හිත පවත්වලා, සිහිය පිහිටවලා අර සිතුවිලි ටික මැඩපවත්වන්න පුළුවන් නම් ඒකෙත් කිසි වරදක් නැහැ. ඒ නිසා මේ අවස්ථානුකූලව කරන්න. ඒක උවමනාවෙන් අපි කයට දැම්මා කියලා වරදක් නැහැ. ඒක මේ තමන්ගේ හිතේ දැනට තියෙන தත්ත්වය අනුව තීරණය කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. මේ දුක් නිරෝගී සලකුවා. චන්දිම චන්දිම නැවතත් අතැසීමක් කර තිබෙනවා ඔබට දහම් ගැටලුවක් තිබෙනවාද ඉදිරිපත් කරන්න? ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. සමා වෙන ස්වාමීන් වහන්සේ ආයෙත් කරදර කළාට. හරි හරි. මේ මට නේ මම මේ ටිකේ චුට්ට ආයි මේ මේ ප්‍රශ්න අහන වෙලාවට පොඩ්ඩක් කල්පනා කළා ස්වාමීන් වහන්සේ මට මේ නිතරම දැන් ඇස් දෙක පියාගෙන ඉතනක වැඩි කියලා හිතෙනවා. පියාගෙන ඉන්නේ හිතන එක. හ්ම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔතන ඔතන කියන්නේ දැන් හැස් දෙක පියාගෙන හැබැයි හිත අරමුණක් අරගෙන නැතුව ද තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව නම් ඒක ඇහෙනවා. හරි. වෙන මොකුත් නැහැ. හරි. ධර්ම දේශනාවක් අහනවා නම් ඒක ඇහෙනවා. හරි. වෙන මොකුත් නැහැ. හරි. සමහර කාලවට ඉතින් අර ධර්ම දේශනාවක පැයක් වගේ සවන් දෙන වෙලාවට ඉතින් ඒ සද්දෙත් නැති වෙලා යන තරමට යන අවස්ථාවක් තියෙනවා. හ්ම්. මේ කය නොදෙනෙන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට කොහොම කළත් ස්වාමීන් වහන්සේ පොඩි නැඹුරුවක් ඇවිල්ලා තියෙනවා දැන් මේ ඇස් දෙක පියා ඉන්න කැමැත්තක්. කමක් නැහැ. හිත විවේකය විවේකයට කැමති වීම වරදක් නෙමෙයි. දැන් ඕක අර පරයන්කේදී අපි අරගෙන S2 පියාගෙන හිත අරමුණක් නොගෙන නිමිති නොගෙන ඉන්න తত্ত্বය දැන් කොච්චර තියන් ඉන්න පුළුවන්ද? මේක ඩිපෙන්ඩ් වෙනවා ස්වාමීන් වහන්සේ මේ සමහර උපරිම උපරිම කොච්චරද ඉඳලා තියෙන්නේ? ඒ කියන්නේ පැය භාගෙ හිටිය දවසක් තියෙනවා. පහුගිය දවස් 3ක් විතරම විනාඩි 25න් නැවතුණා. නැවතුණා. කමක් නැහැ එහෙනම්. එහෙනම් තව තව ටිකක් ඇස් දෙක ඒ කියන්නේ කමක් නැහැ. ඒ කියන්නේ ඒ හිත හිත කැමති දැන් චුට්ටක් ඒ පැත්තේ තව අත්දකින්න. ඒක ඩිඩ දෙන්න බාධා කරන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේතර සක්මනේදී වුණත් තව චුට්ටක් ඉන්නද? සක්මනේදී වුණත් තමයි ගොඩක්ම එන්ජොයි කරන්නේ. එතෙන්දී ඔව් එතෙන්දී එතෙන්දී හිටගෙන ඉන්න. ඇවිදිනවා ඇවිදින් ඇවිදින්ද පියාගෙන ඇවිදින්න නැතිව හිත එතෙන්ට එන්න අවශ්‍ය වුණාම ඇස් දෙක පියාගෙන හිටගෙන ඉන්න. එහෙම නිකන් හිතට කූල් වෙන්න දෙන්න, හිත නිකන් තැම්පත් වෙන්න දෙන්න. හැබැයි අරමුණක් නැහැ. කය අරමුණු කළත් නැහැ. ඒ වෙලාවේදී. මේ ස්වාමිනාස කය දිහා බලනවා ඇත්තටම. ඒකත් නවත්තන්න. ඒකත් නවත්තන්න. දැනෙන්නේ. ආ. ඒක නොදැනුණත් ඉතින් දැනුණත් නොබල ඉන්න ඉතින්. ඒක අපිට අපිට නොදැනෙන එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ සම්මින්හස මට හිතෙන්නේ මට තාම ඒක බලන්න හිතෙනවා. හ්ම් හ්ම්. ඒක තමයි. ඒවා මගහැරලා යාවි. එච්චර මේ කියන්නේ හිත පොඩ පොඩ ඕවා අතල්ලා දාවි. තාම නිකන් අර තාම සැකයිනේ වැඩේ ගැන. ඒකයි වෙලා තියෙන්නේ. ඔව්. ඒක කාලයක් යන සතුට වෙනවා. කමක් නැහැ. හතර <laughs> වෙලා අතල දාන්න තියෙන අර චෙක් කරලා බලනවා අත ගාලත් බලනවා නෑ නේද කියලා. හරි එතකොට නැහැ. ඉතින් හරි දැන් ඉතින් ෆිට තමයි කියලා යනවා. නේ <laughs> මට ඒක පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕනේ සාමිනාස මොකද මේ පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න බලන ගතියක් තියෙනවා තියෙනවා කමක් නැහැ ඉතින් ඔහම ඕක හරි හරි ගැටලුවක් නැහැ ටික ටික ඉතින් අපිට වෙන්නේ අර අපේම ප්‍රතිපදාව ගැන විශ්වාසය ගොඩනගෙනකොට ඉතින් ඊට ඉතින් අහන්න දෙයක් නැහැ දැන් ඉතින් ක්ලියර් දැන් ඉතින් මේකයි කරන්න තියෙන්නේ කියලා තහවුරු වෙනවා එතකන් ඉතින් අපි පොඩ්ඩක් පොඩි උපකාරයක් ගන්නවා ඉතින් ප්‍රශ්නයක් නැහැ එහෙමයි සවින්නස බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. අශිනී නැවත අත්දැකීමක් කර තිබෙනවා ඔබට දහම් ගැටලුවක් තිබෙනවා අද ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මට සමාව දෙන්න. ස්වාමීන් වහන්සේ මේ දැන් මම සමත භාවනා කරනකොට මේ විදර්ශනා භාවනා කරන්න තියෙන කාලය තමයි එකට යවන්නේ. ඉතින් ඔබ වහන්සේ කියන්නේ මේ දැන් විදර්ශනා භාවනා කරගන්න නිවන ආරමුණු කරගෙන දැන් අර මට පස්සේ අහපු මේ කෙනෙකුට කිව්වේ ඔබ වහන්සේ අර සමත භාවනාවෙන් විදර්ශනා මේ සමත භාවනාවෙන් මේ නිවන අවබෝධයක් වෙන්නේ නැහැ නේද? එතකොට විදර්ශනා භාවනාවෙන් මේක වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒක උපකාරයක් වෙනවා කියන අර්ථයෙන් එතකොට මේ මම මේ භාවිත කරන්න ඕනේ සමත භාවනාව. අනහරි. ඒ කියන්නේ මොකද අපිට කියන්නේ දැන් බුදුහාඳුර එක කියලා තියෙනවා. දැන් අපි විපස්සනාවක් වඩද්දී උනත් හිතේ නිකන් ඩ්‍රයි ගතියක් එනවා නම්, වියලි ගතියක් එනවා නම් ආයි සමතේ පොඩ්ඩක් වඩලා හිත සතුටු කරලා ප්‍රමෝදමත් කරලා ආයි විපස්සනාවට යන්න කියලා කියනවා. ඒ නිසා අපි අර වැදගත් හිතේ සතුට පවත්වනවා කියන එක. නැතුව හිතනියව වටගෙන, දොම්නසක් ඇති කරගෙන වැටිලා ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. හිතේ සතුට අවශ්‍යයි. ඉතින් ඒක ඒක සමතෙන් ලැබෙනවා නම් ඒක ලබාගෙන පවත්ව ගත්තට වරදක් නැහැ. ඒක ඒක ටික ටික අපිට අපි තුල සතුටුදායක తত্ত্বය හිත තුල ගොඩනගෙන්න ගොඩනගෙන්න පස්සේ විපස්සනාව දිගට වඩා ගන්න පුළුවන් වෙයි. නමුත් නමුත් මේ දැනට තියෙන මේ සතුටු සහගත తত্ত্বය මේ බාධා කරගන්න අවශ්‍ය නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට කොටේකාර උපමාවකින් දක්වනවා නම් දැන් සිරීපාද නගිනකොට දැන් අපි හිතුවු ඩෙස්ටිනේෂන් එක ගත්තොත් නිවන. එතකොට අර මේ පඩිපෙළ තමයි විදර්ශනාව, අත්වාරුව තමයි අත්වැල තමයි සම්මතිය ඒ වගේ දෙයක්ද සාමාන්‍ය. ඔව් එහෙම කියත හැකියි. එතකොට තව තව කවියෙකුත් කියන්නේ, කවියෙකුත් කියන්නේ ඔය ඒ කවියත් සමත කියන්න පුළුවන්. එතකොටත් අර වෙහෙස නිවෙනවනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට රැකියාවක් කළාම ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම භාවනාවට දෙකටම බාධායි. සමත භාවනාවට බාධායි. විදර්ශනාවට නම් මේ පුළුවන් වෙයි. ඒකට සමත භාවනාව නම් කරන්න අමාරුයි රැකියාවක් කළා. එතකොට ඔබ වහන්සේ කියන්නේ මේ මට දැන් අර පිරිසනාරාමේ ලොකු මෙහෙන් වහන්සේත් එක්ක කතා කරලා තියෙන්නේ. ඉතින් මේ උන්වහන්සේ මේ මේ මට පොඩි කමටහනුත් දෙනවා. ඉතින් මේ යන්න පොසිබිලිටි එකක් තියෙනවද කියලා බල බලා ඉන්නේ මේ වස් කාලේ හින්දා අවස්ථාව අඩුයි කියලා කිව්වා. හරි. ඉතින් මේ මං හරි ආසයි පැවිදි වෙන්න. ඉතින් ඔබ වහන්සේ හිතන්නේ රැකියාවක් කියලා දැන් ඔයාලට මේ මේ දවස්වල මේ ටියුෂන් ක්ලාස් උත් කරනවා. ඉතින් මේ ආයෙ කරන්නේ නෑ නෑ ටියුෂන් ක්ලාස් එකක් කරනවා නම් කරන්න ටියුෂන් ක්ලාස් ආ කමක් නෑ කමක් නෑ. ඔව් එහෙම හොඳයි. ඒ කියන්නේ පොඩ්ඩක් වෙන්නේ ඒ කියන්නේ පොඩ්ඩක් වෙන්නේ අපේ හිතට පොඩි වගකීමකුත් අවශ්‍යයි. පොඩි වැඩකුත් අවශ්‍යයි. මොකද අපිට සම්පූර්ණයෙන්ම මේවා කරන්න ගියාම නිකන් හිත අයාලේ යනවා. ඒ නිසා අර තමන් තමන් යම්සි වගකීමක් දරනවා මෙන්න මෙහෙමයි වැඩක් කරනවා කියන එක හිතට නිකන් හරි මේ හිත තුළ පොසිටිව් ගතියක් ඇති කරලා දෙනවා. ඒකයි මම මේ කිව්වේ. භාවනාවට තියෙන ලොකුවට බාධා කරගන්න එපා. මුළු දවස පුරාම කරන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. එහෙමයි හොඳයි හොඳයි ස්වාමීන් වහන්සේ මේ මට කියලා කියනවා මට ආයුෂ කෙටි අවුරුදු 49 දී මැරෙනවා කියලා. ඉතින් ඒකයි මම මේ උත්සාහ කරන්නේ ඊට කලින් කොහොම හරි දේශනා භාවනාව කරගෙන.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 ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දී තුම් වරං ශාරිපුත්තාදිතේරාණං ආගතම් පටි පාටියක් ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධක පුත්තං නමාමා සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයක් දීර්ඝායු සම්පත් ලැබේවා කියා අප සියලු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.